පින්වත්නි මේ පින්වතුන් දන්නවා මේ විදිහට මේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් විකාශය කෙරෙන්නේ සූත්‍ර ධර්ම විවරණ නමින් ධර්ම දේශනා මාලාවක්. එතකොට අද දවස වෙන් වෙන්නේ ඒ ධර්ම දේශනා මාලාව තුල තවත් එක් සූත්‍රයක් සූත්‍ර දේශනාවක් විවරණය කෙරෙන ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා මේ වෙලාව වෙන් කරගන්න. මජ්ක්‍ධිම නිකාය නැමැති ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය ඇතුළත් වන ඒ ග්‍රන්ථය තුල ඇතුළත් සූත්‍ර ධර්ම තමයි මේ විදිහට පැයකට ආසන්න කාලයක් තුල මේ විදිහට විස්තර කරගන්නේ. අද දවස වෙන් කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි වග්ගය වන සීහනාද වග්ගයේ හතරවැනි සූත්‍රය. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය ඊටාම සංක්ෂිප්තව විස්තර කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චූල දුක්ඛස්කන්ධ සූත්‍රය නමින් සඳහන් වෙලා තියෙන. ඒ මාහැඟි වටිනා සූත්‍ර දේශනාව තමයි අද දවසේ මේ පින්වතුන්ට දැනගන්න ලැබෙන්නේ. ආරම්භයේදීම අපි මේ වටින වචන මේ වටින දහම් පද සියලු දුක් නිවාලන මේ උතුම් ධර්මය අපට දායාද කිරීම සඳහා කල්ප ගානක් තිස්සේ අප්‍රමාණ කැපවීම් කරලා පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් දස පාරමිතා තිස් ආකාරයකින් පූර්ණය කරලා මහා කැපවීමක් කරලා සියලු දුක් නිවාලන මේ ධර්මය අපට දායාද කළ ගෞතම අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු නාද පවත්වමු. ඒ වගේම තමයි මේ උතුම් ධර්මය සියලු දුක් නිවාලන උතුම් ධර්මස්කන්ධයට අප හැමදෙනාගේම নমස්කාරය වේවා ඒ උතුම් ධර්මය ප්‍රායෝගික ජීවිතයට මනාව ගලපගෙන ක්‍රමානුකූලව මාර්ගඵල අවබෝධය දක්වා හිත වර්ධනය කරගෙන සියලු සංසාර දුක් නිමා කිරීමට පිළිපන් උතුම් මහා සංඝ රත්නයටත් අප හැම දෙනාගේම নমස්කාරය වේවා කියලා අපි සාදුනාද පවත්තුම්. ඒ වගේම තමයි පින්වත්නි මේ විදිහට මේ ධර්මදේශනා මාලාව පවත්වන්න අපට අනුශාසනා කොට වදාළ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ සහෝදර ස්වාමින් වහන්සේලාටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්න අවස්ථාවක් කරගන්නවා. හේතුව තමයි මේ විදිහට මේ ධර්ම දේශනා මාලාවට අපවත් සම්බන්ධ කර ගැනීම නිසා තමයි අනෙකුත් වැඩ කටයුතු තියෙද්දි මේ සූත්‍ර දේශනා මනාව අධ්‍යයනය කරන්නත් අපි වැඩි වැඩියෙන් පෙළඹෙන්නේ උන්වහන්සේලා අපට මේ සඳහා ආරාධනා කරපු නිසා. උන්වහන්සේලා මේ ධර්මදේශනා මාලාවට අපවත් සම්බන්ධ කර ගැනීම නිසා මේ පින්වතුන්ට මේ දහම් කරුණු මනාව විස්තර කර දෙන්න අපත් මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කිරීමේදී අපට බුද්ධ භාෂිතයේ මනාව අධ්‍යයනය කිරීම තුළ තාම වටිනා තාම වටින කාරණා ගොඩාක් ජීවිතයට එකතු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මේ විදිහේ ධර්මදේශනා මාලාවකට අපවත් සම්බන්ධ කර ගැනීම සම්බන්ධ. එහෙනම් පින්වත්නි අද දවසට નિયમિત චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය අපි කාලානුරූපව සංක්ෂිප්තව විස්තර කරගමු. මේ පින්වතුන්ට මුලින්ම සිහිපත් කරන්න කැමති මේ සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් කොහොමද මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ කියන කාරණාව සම්පූර්ණයෙන්ම අපිට විස්තර කරගන්න කාලය මදි. හැබැයි මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා අන්තර්ජාල පහසුකම් මේ වෙනකොට තියෙන නිසා මේ සූත්‍ර දේශනා මනාව ඒ ග්‍රන්ථයන්හි ඇතුළත් වෙලා තියෙන ආකාරයටම අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා. අපි මේ වෙලාවේ උත්සාහ කරමු සූත්‍ර දේශනාව හොඳින් කියවන්න අවස්ථාවක් මේ පින්වතුන්ට පසුව වුණත් උදා කරගන්න පුළුවන් නිසා අපි මේ වෙලාවේ උත්සාහ කරමු මේ අද දවසේ නියමිත සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් සංක්ෂිප්ත අදහසක් ලබා ගන්න. ඒ වගේම අපේ ප්‍රායෝගික ජීවිතයට මෙලොව සාර්ථක කරගන්නත් මරණින් මතු ජීවිතේ අපි දන්නේ අපිට නැවත ඉපදෙන්න සිද්ධ වෙන්න පුළුවන් මේ භවයේ තුල සියලු කෙලෙස් ප්‍රහාණය කරගන්න බැරි වුණොත් නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සංසාර ගමන සුවපත් කරගන්න. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට මේ සියලු සංසාර දුක් නිමාකොට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් නිවි සැනසීම සඳහා අද දවසේ මේ අඳුන ගන්න සූත්‍ර දේශනාව අපට මඟ පෙන්වන ආකාරය අපි මේ වෙලාවේ අඳුන ගන්න උත්සාහ කරමු. පින්වත්නි අද දවසට નિયમિત සූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ දෙවෙනි වග්ගය දැන් මේ වෙනකොට පින්වතුන් ධර්මදේශනා මාලාවටම සම්බන්ධ වෙලා හිටියානම් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි වග්ගය ඒ පළවෙනි වග්ගය තුල ඇතුළත් සූත්‍ර දේශනා 10ක් මේ වෙනකොට දැනගෙන තියෙනවා. අද දවසට નિયમિત දෙවෙනි වග්ගයේ ඇතුළත් සූත්‍රයක්. දෙවෙනි වග්ගයේ හතරවෙනි සූත්‍ර දේශනා විදිහටයි ඇතුළත් වෙන්නේ. එහෙනම් ධර්මදේශනා මාලාවටම සම්බන්ධ වෙච්ච පින්වතුන්ට අද ඇහෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 14 වෙනි සූත්‍රය. තවත් විදියකින් කිව්වොත් දෙවෙනි වර්ගයේ 4 වෙනි සූත්‍රය. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය. ඊටාම වටින සූත්‍රයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අපේ ජීවිතේට බොහෝ පණිවිඩ ඇතුළත් සංසාර ගමන නිමා කිරීමට අදාළ මනා මඟ පෙන්වීම ඇතුළත් සූත්‍ර දේශනාව. ඊටාම කෙටියෙන් සංක්ෂිප්තවම සූත්‍ර දේශනාව අන්තර්ගතයේ සිහිපත් කළොත් මේ සූත්‍ර දේශනාව තුළ අපට මඟ පෙන්වනවා කාමයන්ගේ ස්වභාවය අඳුනගන්න. කාමයන්ගේ ස්වභාවය. මේ කාමය කොයි වගේ දෙයක්ද? කාමයන් කියන්නේ මොනවාද? මේ සූත්‍ර දේශනාවේ මනාව මඟ පෙන්වීමක් කරනවා. කාමයන්ගේ ස්වභාවය හඳුන්වා දීලා තියෙනවා. කාම ගුණයෝ යනු මොනවාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ආකාරය. පින්වත්නි මේ සූත්‍ර දේශනා මේ විදිහට අධ්‍යයනය කරන්න ලැබීම තාම වටින දෙයක්. අපි මේ දැනගන්නේ මේ ලෝකයේ තුල දැනගත යුතු සියල්ල අවබෝධ කරගත් තථාගත බුද්ධ වචනයයි අපි මේ දැනගන්නේ. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ කාමයන්ගේ ස්වභාවය පැහැදිලි කරපු ආකාරය සූල දුක්ඛකන්ද සූත්‍රය ඇතුළත් වෙනවා. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ කාම ගුණයෝ හඳුන්වපු ආකාරය සූල දුක්ඛකන්ද සූත්‍රයේ අපට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි දැනගත යුතු සියල්ල මනාව අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේ කාමයන්ගේ ආස්වාදය කොහොමද විස්තර කළේ? උන්වහන්සේ කාමයන්ගේ ආදීනවය විස්තර කරලා දුන්නේ කොහොමද? ඔන්න ඔය කාරණා අද දවසේ දැනගන්න මේ චූල දුක්ඛකන්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයන්ගේ ස්වභාවය කාම ගුණයෝ යනු මොනවාද? කාමයන්ගේ ආස්වාදය කියන්නේ මොකද්ද? කාමයන්ගේ ආදීනවය කියන්නේ මොකද්ද? ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සුඛ විහරණය ගැනත් යම්කිසි අදහසක් බුදුරජාණන් වහන්සේගේ සුඛ විහරණය මොකද්ද සුඛ විහරණය කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සැපසේ සුවසේ වැඩ ඉන්නේ කොහොමද? උන්වහන්සේ අනෙකුත් ලෞකික සැප සම්පත් විඳින අයට වඩා උන්වහන්සේගේ සැපය බුදු කෙනෙක් අත්විඳින සුවය කොයිතරම් වෙනස්ද කොයිතරම් අපිට ළඟා වෙන්නවත් බැරි අපිට හිතා ගන්නවත් බැරි කොයි වගේ සුඛ විහරණයක්ද බුදු කෙනෙක් වැඩ වාසය කරන්නේ කියන කාරණාවත් යම් ආකාරයකට අඳුන ගන්න මඟ පෙන්වන සූත්‍රය. ඒ නිසාම අපිට වටිනවා කාමයන් කියන්නේ මොනවාද? මේ කාමයන්ගේ තියෙන සුවය ආස්වාදය කියන්නේ මොකද්ද? කාමයන්ගේ තියෙන ආදීනව පක්ෂය අඳුන ගන්නත් මේ කාමයන්ගෙන් මිදීම කොහොමද සිද්ධ කරන්නේ කියන කාරණාව ඇතුළත් වෙන ඒ වගේම සූත්‍ර දේශනාවේ අවසාන කොටසේ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න. බුදු කෙනෙක්ගේ ಗುಣ හඳුනා ගන්න මඟ පෙන්වන සූත්‍රය. ඒ නිසා තමයි ඉතාම වටින සූත්‍රයක් විදිහට මේ චූලද්දුක්ඛස්කන්ධ සූත්‍රය හඳුන්වා දෙන්න පුළුවන් කමක් තියෙනවා. පිළිවෙලින් සූත්‍ර දේශනාවේ අන්තර්ගතය සාකච්ඡා කළොත් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමය කියන විහාරේ වැඩ ඉන්න කාලේ. උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ මහා නාම ශාක්‍ය රජතුමා. මේ පින්වතුන් අහලා ඇති මහා නාම ශාක්‍ය රජතුමා. මේ සූත්‍ර දේශනාවට අදාළ අටුවා විස්තරයේ මේ මහා නාම ශාක්‍ය රජතුමා ගැනත් සඳහනක් තියෙනවා. මහා නාම ශාක්‍ය රජතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟම ඥාතිවරයෙක්. මේ සූත්‍ර දේශනාවට අදාළ මජ්ක්‍ධිම නිකාය අටුවාව. පපංච සූදනී නම් වූ මජ්ක්‍ධිම නිකායත් කතා අටුවා ග්‍රන්ථය තුල මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේට කොයි වගේ ඥාතිත්වයක් තියෙන රජ කෙනෙක්ද කියන එක විස්තර කරලා තියෙනවා. ඊටාම කෙටියෙන් ඒ කාරණාවත් පැහැදිලි කරගත්තොත් බුදුරජාණන් වහන්සේගේ සුළු පියාගේ පුතා මහා නාම ශාක්‍ය රජතුමා. එතකොට මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පිය රජතුමා වුණේ සුද්ධෝදන රජතුමා. සුද්ධෝදන රජතුමාට තවත් සහෝදරයෝ ඉඳලා තියෙනවා සුක්කෝදන, සක්කෝදන, ධෝතෝදන, අමිතෝදන ආදී වශයෙන්. ඒ ඔක්කොම පැහැදිලි කරගන්න වෙලාව නෙමෙයි. නමුත් මේ මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේට කොයි වගේ ඥාතිත්වයක් තියෙන රජ කෙනෙක්ද කියලා අඳුන ගන්නකොට අටුවා ග්‍රන්ථය තුල විස්තර කරලා දීලා තියෙනවා සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වෙච්ච සුක්කෝදන රජතුමාගේ සඳහන් වෙනවා සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වෙච්ච සුක්කෝදන රජතුමාගේ පුතෙක්. එන ළඟම ඥාතිවරේ. බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පියා වෙච්ච සුද්ධෝදන රජතුමාගේ මල්ලිගේ පුතා. මල්ලිලා කිහිප දෙනෙක් මේ හිටියා. ඒ අතරින් එක මල්ලි කෙනෙක් තමයි සුක්කෝදන රජතුමා. ඒ සුක්කෝදන රජතුමාට හිටිය පුතාලා දෙන්නේ මහා නාම සහ අනුරුද්ධ. මහා නාම කියන්නේ එතකොට ඊටාම ළඟ ඥාතියි. මෙන්න මේ මහා නාම ශාක්‍යයා මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසන ප්‍රශ්නයකට අදාළව බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුරුත් එක්ක තමයි මේ සූත්‍රය දිගහැරෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව සංවාදශීලී බස්වහරකින් තමයි මජ්ක්‍ධිම නිකාය තුල ඇතුළත් වෙන්නේ. ඒ නිසාම ඊටාම පැහැදිලි. මේ පින්වතුන් දන්නව නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා බැඳිච්ච පසු කාලීනව බිහි වූ ග්‍රන්ථ තියෙනවා. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම සද්ධර්මා ලංකාරය ආදී වශයෙන්. එවැනි ග්‍රන්ථ ලියූ මහා ස්වාමීන් වහන්සේලා ඒ ග්‍රන්ථ තුල දහම් කතා, දහම් කාරණා මනාව පැහැදිලි කරන්න සංවාදශීලී බස්වහරක් පාවිච්චි කළා. අපිට තේරෙනවා සාමාන්‍යයෙන් සාමාන්‍ය විදිහට සටහනක් ලියනවට වඩා සංවාදයක් යන විදිහට ඒ සටහන ලියනකොට බලන කෙනෙක්ට තේරුම් ගන්න පහසුවක් තියෙනවා. සංවාදශීලී වස්වහාරය. ඒ නිසාම චූල දුක්ඛාකාන්ද සූත්‍රය අපට සමීප වෙනවා වැඩි. සූත්‍ර දේශනාව තුළ අන්තර්ගතය ඇතුළත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සහ මහා නාම ශාක්‍ය රජතුමා අතර සිද්ධ වෙන සංවාදයක් ස්වરૂපේ. ඒ නිසා ඊටාම සජීවී බවක් දැනෙනවා. අන්තර්ගත ක්‍රමානුකූලව සඳහන් වෙන්නේ කොහොමද? මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා උන්වහන්සේ වෙනකොට නිග්‍රෝධාරාමේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. මොකද්ද විමසන ප්‍රශ්නය? දැන් මේ වෙලාවේ මජ්ක්‍ධිම නිකායේ ග්‍රන්ථයත් සමීපයේ තියෙන නිසා අපිට මේ කාරණා සූත්‍ර දේශනාව ඇතුළත් වෙන ආකාරයෙන්ම අඳුන ගන්න අවස්ථාව තියෙනවා. ප්‍රශ්නයේ විදිහට විමසනවා දේශනාවේ අන්තර්ගතය අපි විස්තර කරගත්තොත් දීගරත්තාහං භන්තේ භගවතා එවං ධම්මං දේශිතං ආජානාමි ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ දෝසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මෝහෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ආදී වශයෙන් තමයි සඳහන් වෙන්නේ මොකද්ද මේ අහන ප්‍රශ්නය? මහා නාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝභය කියන්නේ සිතේ හටගන්නා කෙලෙස් ධර්මයක්. ඒ වගේම ද්වේෂය කියන්නේ හිතේ හටගන්නා කෙලෙස් ධර්මයක්. මෝහය කියන්නේ හිතේ හටගන්නා කෙලෙස් ධර්මයක්. ආදී වශයෙන් ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය මම අහලා තියෙනවා. ඒ ධර්මය මම දන්නවා. දැන් බලන්න පින්වත්නි මොකද්ද මේ මහා නාම ශාස්ත්‍ර රජතුමා කියන්නේ? බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා ලෝභය, ద్వේෂය, මෝහය කියන්නේ හිතේ හටගන්නා කෙලෙස්. දුරු කළ යුතු දේවල්. බුදුරජාණන් වහන්සේ මං ඒ කාරණා ඔබ වහන්සේගෙන් අහලා තියෙනවා. මං ඒ කාරණා දන්නවා. හැබැයි බුදු පියාණන් වහන්සේ ඒ වුණාට මගේ හිතේ ඒ කෙලෙස් උපදිනවා. ඔන්න බලන්න පින්වත්නි. තේරෙන විදිහට මේ කතාව විස්තර වෙන විදිහට මහානාම ශාක්‍ය රජතුමා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න උත්සාහ දරපු බවක් පේනවා. ඒ වගේම අටුවා ග්‍රන්ථය අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න ලැබුණා මේ මහානාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන මේ වෙලාව වෙනකොට සකු르දාගාමි ශ්‍රාවකේ සකු르දාගාමී ඵලයටපත් වූ ශ්‍රාවකේ මහා නාම ශාස්ත්‍ර රජතුමා. එතකොට අපිට තේරෙනවා ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා කාම රාග සහ පටිඝ කියන සංයෝජන දෙකත් යම්තාක් දුරකට යම්තාක් දුරකට ප්‍රහීණය කරපු සම්පූර්ණයෙන්ම නෙමෙයි අපි දන්නවා සකු르දාගාමී తත්වයේ පළවෙනි සංයෝජන තුන සම්පූර්ණයෙන්ම ප්‍රහීනයි. නමුත් කාම රාග සහ පටික කියන සංයෝජන දෙක සම්පූර්ණ ප්‍රහීන නැහැ. යම්තා දුරකට ප්‍රහීන වෙලා. ඒ වගේ උතුම් මට්ටමකටපත් වෙච්ච සකු르දාගාමී ශ්‍රාවකේ මහා නාම ශාක්‍ය රජතුමා. ඉතින් කල්පනා කරන්න පින්වත්නි මේ රජ කෙනෙක් රාජ්‍ය පාලන කටයුතු කරපු ගිහි පුද්ගලයෙක් සකු르දාගාමි ශ්‍රාවකයෙක්. එනම් ගිහි ජීවිතය තුල මාර්ගඵල අවබෝධය දක්වා යන්න අවස්ථාව තියෙන බව ජීවිතාදර්ශයෙන්ම පෙන්ව තවත් එක් පුද්ගලයෙක් තමයි මේ මහා නාම ශාක්‍ය රජතුමා. මහා නාම ශාක්‍ය රජතුමා මොකද්ද මේ අහන ප්‍රශ්නය? බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට කියලා දීලා තියෙනවා ලෝභය, ద్వේෂය, මෝහය කියන්නේ හිතේ හටගන්නා කෙලෙස්. ඒවා නුසුදුසු දේවල්. ඒ කාරණා අපි දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මට තියෙන ප්‍රශ්නය එහෙම දැනගෙන හිටියත් ඒ කෙලෙස් මගේ හිතේ උපදිනවා. මම දන්නවා මේවා කෙලෙස් කියලා හොඳ නැති දේවල් කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේ මේ ලෝභ, ද්වේෂ, මෝහ මගේ හිතේ හට ගන්නවා. ඒ නිසා මට ප්‍රශ්නයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙනම් මගේ හිතින් අයින් වෙච්ච කෙලෙස් මොනවාද? ඔන්නෝක තමයි සරල අදහස විදිහට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ නොගැලපෙන දේවල් කියලා මම දන්නවා. හැබැයි ඒව මගේ හිතේ හටගන්නේ. බුදුරජාණන් වහන්සේ මට හිතා ගන්න බෑ මගේ හිතේ තියෙන කෙලෙස් මොනවාද නැති කෙලෙස් මොනවාද. ඔන්න මහා නාම ශාස්ත්‍රඥතුමාට ඇති වෙච්ච ප්‍රශ්න. එතකොට මේ පින්වතුන්ට හිතෙන්න පුළුවන් අපි හැමෝටම හිතන කාරණාවක් සකු르දාගාමි ශ්‍රාවකෙක්ට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගැන අවබෝධයක් නැද්ද? ඒ සම්බන්ධයෙන් ප්‍රත්‍යවේක්ෂාවක් නැද්ද? මේ විදිහේ සැක උපදින්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී සංයෝජන ගැන දන්නවා. එතන කියවෙනවා විචිකිච්ඡාව. දැන් විචිකිච්ඡාව ප්‍රහීනයි. සැකය ප්‍රහීනයි. ඔන්න ඇතැම් විට දහම් කරුණු වැරදි විදියට අර්ථකථනය කරන අය මේ මහා නාම ශාක්‍ර රජතුමා හා සම්බන්ධ මේ සිද්ධිය මූලික කරගන්න අවස්ථාව අපිට ඇහිලා තියෙනවා. නමුත් අටුවා ග්‍රන්ථය තුල මනාව පැහැදිලි කරනවා මහා නාම ශාක්‍ය රජතුමා සකු르දාගාමි ශ්‍රාවකයෙක් වෙලත් ඇයි මේ විදිහට හිතේ සැක ඇති වුනේ කියන කාරණාවට පිළිතුරු. නමුත් මේ අටුවා මේ සම්බන්ධයෙන් තියෙන අටුවා විස්තරය අධ්‍යයනය නොකළොත් අර විදිහේ ධර්මයේ විකෘති කරන අවස්ථාවලට අපි අහු වෙන්න පුළුවන්. ඒ හින්දා අටුවාවේ සඳහන් වෙන විස්තරය අනුව අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා ඇයි මේ මහානාම ශාක්‍ය රජතුමා කකුර්දාගාමී ශ්‍රාවකේ වෙලත් තමන්ගේ හිතේ තියෙන කෙලෙස් සම්බන්ධයෙන් සැකයක් ඇති වුන්න හේතුව. ඒ අනුව අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඇයි මේ මේ විදිහේ තත්ත්වයක් ඇති වුනේ? අටුවාවේ පැහැදිලි කරලා දීලා තියෙනවා මහා නාම ශාක්‍යරජතුමා මේ වෙනකොට සකු르දාගාමි ශ්‍රාවකයෙක් වුණත් ඇතැම් විට මෙවැනි ශ්‍රාවකයන්ට හිතේ තියෙන කෙලෙස් සම්බන්ධයෙන් සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව විදියට සඳහන් කරන්නේ ප්‍රඥප්තියෙහි අදක්ෂ බව. ප්‍රඥප්තිය. ඇතැම් පිරිස් ඉන්නවා මාර්ගඵල අවබෝධයටපත් වෙලා. හැබැයි බුද්ධ භාෂිතයේ මනාව අධ්‍යයනය කරලා නැහැ. ප්‍රඥප්තිය කියන්නේ අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මස්කන්ධ ප්‍රඥප්තිය. ඒ බුද්ධ ප්‍රඥප්තිය මනාව අධ්‍යයනය නොකළ කෙනෙක්ට ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සකු르දාගාමි ඵලයටපත් වුණා. ඒ විදිහේ විස්තරයක් අටුවාවේ මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් ශ්‍රාවකයෝ ඉන්නවා මාර්ගඵල අවබෝධය ලැබුවා ප්‍රත්‍යවේක්ෂාව පරිපූර්ණ නැහැ. දැන් පින්වත්නි මේ දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණා වුණත් සංක්ෂිප්තව මේ අපි සාකච්ඡාවට ගන්නේ අටුවාව විස්තර කරලා තියෙනවා සාමාන්‍යයෙන් මාර්ගඵලලාභී ශ්‍රාවකය සාමාන්‍යයෙන් ප්‍රත්‍යවේක්ෂා කරන ආකාර කිහිපයක් තියෙනවා. නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කිරීම තමන්ගේ හිතෙන් දුරු වූ කෙලෙස් ගැන ප්‍රත්‍යවේක්ෂා කිරීම තමන්ගේ හිතේ ඉතිරි වූ කෙලෙස් ගැන ප්‍රත්‍යවේක්ෂා කිරීම ආදී වශයෙන් එතකොට පිළිවෙලින් සාකච්ඡාවට ගත්තොත් සාමාන්‍ය මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් ප්‍රත්‍යවේක්ෂා කරනවා මගේ හිතේ ඉතිරි වෙච්ච කෙලෙස් මොනවා? තව මට දුරු කරන්න තියෙන කෙලෙස් මොනවා? ඒ වගේම මේ වෙනකොට මගේ හිතෙන් ඉවත් වූ කෙලෙස් මොනවාද? ඒ වගේම මම ලැබපු මාර්ගඵලය මොන වගේ තත්වයක්? සහ නිර්වාණ අවබෝධය සම්බන්ධයෙන් කරන ප්‍රත්‍යවේක්ෂ එතකොට සමහර ශ්‍රාවකයෝ ඉන්නවා මේ ප්‍රත්‍යවේක්ෂා හතරම මනාව සිද්ධ කරන්නේ නැහැ. ප්‍රත්‍යවේක්ෂාව පරිපූර්ණ නැහැ. අදක්ෂ බව. මාර්ගඵල ලාභී වුණත් අදක්ෂ බව තියෙන්න පුළුවන් මේ විදිහේ ප්‍රත්‍යවේක්ෂාවක් කිරීම. ඒ විදිහට හරියට ප්‍රත්‍යවේක්ෂා නොකරන ශ්‍රාවකයාට ওই වගේ සැක ඇති වෙන්න පුළුවන්. එහෙනම් බලන්න. සකු르දාගාමී ශ්‍රාවකයෙක් වෙලත් ඇයි මහානාම ශාක්‍ය රජතුමාට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් සම්බන්ධයෙන් සැක ඇති වුණේ? ප්‍රත්‍යවේක්ෂාව පරිපූර්ණ නැහැ. තමාගේ හිතේ ඇති කෙලෙස් මොනවාද නැති කෙලෙස් මොනවාද පිළිබඳව මනාව සිහි කිරීමක් කරලා නැහැ. ඒ නිසායි සැකය උපදින්න හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා සමහර විට මේ විදිහට අදක්ෂ වුණොත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය මනාව අධ්‍යයනය කරලා තිබ්බේ නැත්නම් ওই විදිහට සැක ඇති වෙන්න පුළුවන්. මේ විදිහට සඳහන් කරලා තියෙන අටුවා විස්තරය අනුව මේ පින්වුතුන්ට අඳුන ගන්න පුළුවන් සකු르දාගාමී ශ්‍රාවකයන්ට මේ විදිහට හිතේ තියෙන කෙලෙස් සම්බන්ධයෙන් සැක ඇති වෙන්න පුළුවන්. මහා නාම සාක්‍රජතුමාට උනේ ඒක. සමහර විට පින්වත් මේ රජ කෙනෙක්නේ. රජකම් කරනකොට රාජකාරී වැඩි බව අපි දන්නවා. රාජ්‍ය පාලකයෙක්. ඒ නිසාම ධර්මයේ මනාව මානසිකාර කරලා සකු르දාගාමි ඵලයටපත් උනත් ධර්මයේ තුල පරිපූර්ණ අවබෝධයක් කරා යන්න ඒ රාජකාරී කටයුතු බාධා කරන්න ඇති. බාධාවක් වෙන්න ඇති. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂාවේ පරිපූර්ණ බවක් තිබිලා නැහැ. ධර්මයේ තුල මේ මාර්ගඵල අවබෝධයටපත් උනා ඒ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් සාමාන්‍යයෙන් සිද්ධ කරන ප්‍රත්‍යවේක්ෂාව තුළ ප්‍රමාදී භාවයකට පත්වෙච්ච ස්වභාවයක් නිසා මහා නාම ශාක්‍රජිතුමාට මේ විදිහේ සැකසහිත තැන් ඇති වුණා කියලා ඔන්න අටුවා ග්‍රන්ථය තුල විස්තර කරලා දීලා තියෙනවා. පින්වත්නි, ওই විදිහට මහා නාම ශාක්‍රජිතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා බුදු පියාණන් වහන්සේ හිතේ තියෙන කෙලෙස් ගැන මම දන්නවා අහලා තියෙනවා හැබැයි කෙලෙස් උපදිනවා මොකද්ද මේ தত্ত্বය දැන් අපිටත් තියෙන ප්‍රශ්නයක් මේක අපි පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දන්නවා අහලා තියෙනවා ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන අභිධර්ම විස්තර මේ දහම් කරුණු අපි ඇහුම්කන් දීලා තියෙනවා ඇතැම් විට දරාගෙනත් ඉන්නවා අටපාඩම් කරලත් තියෙනවා ඉතින් අපිටත් තියෙන ප්‍රශ්නයක් තමයි මෙවැනි දහම් කරුණු අපි අධ්‍යයනය කරලා තිබුණත් ලෝභය කියන්නේ හොඳ නැති දෙයක් ද්වේෂය කියන්නේ හොඳ නැති දෙයක් මෝහය කියන්නේ නොගැලපෙන දෙයක් අයින් කරන්න ඕන දෙයක් අපි දන්නවා. හැබැයි අපේ හිතේ ඒව උපදිනවා. අන්න ප්‍රශ්නය. රාගය හොඳ නෑ කියලා දන්නවා අහලා තියෙනවා. හැබැයි හිතේ රාගය ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් තමයි මේ මහා නාම ශාක්‍යජිතුමා ප්‍රශ්න කරන්නේ. එහෙනම් අපිටත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ මහා නාම ශාක්‍යජිතුමාටත් ඇති වෙලා තියෙන්නේ. කෙලෙස් සම්බන්ධයෙන් ඒ කෙලෙස් වල තියෙන නපුර ආදීනවේ දැනගෙනත් මේවා හිතේ හට ගන්නවා. ඉතින් ওই සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ විමසන්නේ මේ தત્ත්වය මොකද්ද? ඇයි එහෙම වෙන්නේ? දැනගත්ත පමණින් මේවා අයින් කරන්න බැරි ඇයි? අපි බලමු භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ ලබා දෙන පිළිතුර. දැන් මහානාම ශාක්‍ය රජතුමාට ප්‍රශ්නයක්. හිතේ තියෙන මේ ලෝභ දේශ මොහ හොඳ නෑ කියලා දන්නවා හැබැයි ඒවා හිතේ ඇති වෙනවා. ඉතින් මහානාම ශාකරේතුමා අහනවා බුදු පියාණන් වහන්සේ මට හිතා ගන්න බෑ මගේ හිතේ ඉතිරි වෙලා තියෙන කෙලෙස් කොයි වගේද කියලා. මම තව මොනවාද අයින් කරන්න ඕන කියලා හිතා ගන්න බෑ. අපි බලමු භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙන රටාව අධ්‍යයනය කළත් බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. උන්වහන්සේගේ ඒ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන රටාව පවා හරිම වෙනස්. තාම නිවැරදි ක්‍රමවේද උන්වහන්සේ භාවිත කළා. අපි බලමු මේ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙන රටාව. උන්වහන්සේ මහා නාම ශාක්‍ය අමතලා ශාක්‍ය රජතුමාට පිළිතුරු ලබා දෙනවා මහා නාමය යම් හේකින් කලෙක ලෝභ ධර්මයෝ තාසිත පැහැරගෙන සිටුනාහු වෙද්ද ඔබතුමාගේ හිතේ ওই විදිහට ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනවද ඒවා තාම ඉතිරි වෙලා තියනවද ඒකා ගිහිගෙදර වාසය කරන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ගිහිගේ දැසගෙන නොවසන්නේහි කොයි වගේ කෙනෙක්ද? දැන් මේ සඳහන් වෙන ගැඹුරු වචනත් එක්ක අපිට විස්තර කරගන්න පුළුවන්. මහානාම ශාක්‍ය රජතුමාට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා මහානාමය ඔබතුමාගේ හිතේ ලෝභ දේශ මොහ සම්පූර්ණයෙන්ම අයින් වෙලා නම් තව දුරටත් ගිහි ගෙදර ඉන්නේ නැහැ. එහෙනම් ඔබතුමා මේ මේ වෙනකොට පැවිදි වෙලා. ඒ තමයි ධර්මතාවය. හිතේ තියෙන ලෝභ දේශ මොහ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නම් ශාක්‍ය රජතුමනි ඔබතුමා තවදුරටත් රජකම් කරන්නේ නැහැ. එහෙනම් ඔබතුමාගේ හිත මේ වෙනකොට පැවිද්දට පවා නැඹුරු වෙලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා ඔබතුමා තාම ගිහි ගෙදර ඉන්නේ. හිතේ තාම ලෝභ දේශ මොහ යම් තාක් දුරකට තියෙනවා. සාක්‍රයතුමාට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා තමන් වහන්සේගේ චරිතය තුළ මේ සම්බන්ධයෙන් සඳහන් වෙන අවස්ථාව. භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍ය රජතුමාට මේ අවස්ථාව මේ කාරණාව තේරුම් කරා. කෙලෙස් හොඳ නැති බව දැනගෙන වුණත් මේවා හිතේ හටගන්නවා කියන කාරණාව. ඒ වගේම කෙලෙස් හිතෙන් ඉවත් කරන්න නම් කොයි වගේ තත්වයකටපත් වෙන්න ඕනේද කියන කාරණාව විස්තර කරලා දෙන්න භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ අතීත චරිත ස්වභාවය අතීතයේ උන්වහන්සේගේ ජීවිතය ගත වෙච්ච හැටි මේ වෙලාවේ විස්තර කරන්න අවස්ථාවක් කරගන්නවා අර ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන විදිහට. උන්වහන්සේ විස්තර කරනවා මහානාම මට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ කාමයන් කියන්නේ හොඳ නැති දේවල්. මේ ලෝභ දේශ මොහ කියන්නේ හොඳ නැති දේවල් කියලා දැනුණා. තේරුණා. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානාම මටත් ওই වගේ තත්වයක් තිබුණා. සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න කලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වෙන්න කලින් මට මේ කාමය කියන්නේ හොඳ නැති දේවල්. මේ කාමය කියන්නේ මහා දුකකට ඇදලා දාන දේවල් කියලා මට දැනුණා. හැබැයි ඒත් මම කාමයන්ගෙන් මිදුණා කියලා ලෝකයට ප්‍රකාශ කළේ නැහැ. ඔන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බෝසත් අවදීයේදී බුදු වෙන්න කලින් අවස්ථාවලදී මට මේ කාමය කියන්නේ හොඳ නැති දේවල් කියලා තේරුණා. හැබැයි යම් තාක් දවසක මේ කාමයන්ගෙන් මිදිලා මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකන් මේ කාමයන්ගෙන් මම මිදුණා කියලා ලෝකයට ප්‍රකාශ කළේ නැහැ. සූත්‍ර දේශනාවේ අන්තර්ගතයත් එක්ක පැහැදිලි කරලා දීලා තියෙනවා උන්වහන්සේ කාමයන්ගේ ස්වභාවය කලින් දැනගත්තත් ඒක ඒ කාමයන්ගේ ස්වභාවය මනාව ප්‍රත්‍යක්ෂ අවබෝධයකට යනකම් මනාව ඒ කාරණා හිතේ තුලින්ම නැగిලෙන විදිය. ඔන්න බලන්න. හිත තුලින්ම නැగిලෙන මට්ටමට හිත සකස් වෙනකම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා තමන්ගේ හිතපත් වෙනකම් මම කාමයන්ගෙන් මිදුන කෙනෙක් කියලා ලෝකයට ප්‍රකාශ කළේ නැහැ. එහෙනම් බලන්න පින්වත්නි අපිටත් සාමාන්‍යයෙන් ඇතැම් විට මේ කාමය කියන්නේ හොඳ නැති දේවල්. මේ ලෝභ දේශ මොහ නොගැලපෙන දේවල් කියලා දැනෙන අවස්ථා තියෙනවා. හැබැයි අපේ හිතේ ඒවා උපදිනවා. ඇයි උපදින්නේ? ඔන්න අපිට අඳුන ගන්න පුළුවන්. ලෝභ දේශ මොහ කියන්නේ හොඳ නැති දේවල් අකුසල් කියලා දැනගත්ත පමණින් ඒවැයෙන් විදීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු සූත්‍ර දේශනාවේ ඉදිරියේ සඳහන් වෙනවා ඒවයින් මිදෙන්න නම් තව මොනවාද කරන්න ඕන? දැනගැනීමෙන් නොනවති තවදුරටත් කළ යුතු වන්නේ මොනවාද කියන එක සඳහන් වෙනවා. ඒ නිසයි චූල දුක්ඛකන්ද සූත්‍රය මේ තරම් වටින්නේ ප්‍රායෝගික වැඩපිළිවෙල ගැන කියවෙන නිසා. කෙලෙස් ඉවත් කරන වැඩපිළිවෙල අපි බලමු කොහොමද විස්තර කරලා දීලා තියෙන්නේ කියලා. මහානාම ශාක්‍ය රජතුමාට මේ විදිහට පිළිතුරු ලබා දෙමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහා නාම කාමයන්ගේ ආස්වාද කියන්නේ මොනවාද? ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍ය රජතුමාට ලබා දෙන පිළිතුර ප්‍රමාණිකූලව ධර්මය අවබෝධ වෙන මට්ටමකට දහම් කාරණා ඉස්මතු කිරී කර දීම සඳහා යොමු කරගන්න හැකියි. මුලින්ම භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍රයතුමාට පිළිතුරු ලබා දුන්නා මහා නාම ලෝභ දේශ මොහ හොඳ නැහැ කියලා මටත් බුදු වෙන්න කලින්ම තේරුණා. බෝසත් අවදීෙදිම තේරුණා. හැබැයි මම ලෝකයාට මම කාමයන්ගෙන් මිදුණ කෙනෙක් කියලා කියන්න ගියේ නැහැ. මම මම සම්පූර්ණයෙන්ම කාමයන්ගෙන් මිදුණා කියලා ලෝකයට ප්‍රකාශ කළේ කවද්ද? කාමයන්ගෙන් මිදී අකුසල් දහම් වලින් මිදී ඒ ලබන ප්‍රීතිය ඔන්න වැදගත් කොටස. මහා නාම අකුසලයන්ගේ ආදීනව පක්ෂය මේ අකුසලය කියන්නේ ගැලපෙන්නේ නැහැ කාමය කියන්නේ නොගැලපෙන දෙයක් කියලා දැනගත්ත පමණින් මම කාමයන්ගෙන් මිදුණ කෙනෙක් කියලා ලෝකයට ප්‍රකාශ කළේ නැහැ. හැබැයි මහා නාම එක දවසක් එක දවසක් තිබුණා එදා මම මේ කාමයන්ගෙන් මිදී ලබන සැපය අත්විඳා. අන්න එදා තමයි මම කාමයන්ගෙන් මිදුණ කෙනෙක් කියලා ලෝකයට ප්‍රකාශ කරනවා. එනම් පින්වත්නි අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාව තියනවා මෙතන සඳහන් වෙනවා කාමයන්ගේ ආදීනව පස්සේ මේ කාමය කියන්නේ හොඳ නැති දේවල්. ලෝභ දේශ මොහ කියන්නේ හොඳ නැති දේවල්. දැනගත්ත පමණින් අකුසලයෙන් මිදුණා වෙන්නේ නැහැ. කාමයන්ගෙන් මිදුණා වෙන්නේ නැහැ. හැබැයි අපිත් යම්කිසි දවසක කාමයන්ගෙන් මිදී ලබන සුවය අත්විඳනවා. කාමයන්ගෙන් මිදී ලබන සුවය අත්විඳනනම් එදාට අපිට බය නැතුව කියන්න පුළුවන් මම කාමයන්ගෙන් මිදුණ කෙනෙක්. දැන් බලන්න පින්වත්නි ඇතැම් විට අපට ආරංචි වෙනවා මේ පින් උතුම්ට පවා ඇහිලා ඇති ඇතැම් පිරිස් තමන් කාමයන්ගෙන් මිදුන ස්වභාවයකටපත් වුණා කියලා ලෝකයට ප්‍රකාශ කරනවා. එතකොට විමසා බැලීමක් කරන්න ඕනේ. එතකොට ඔබතුමා කාමයන්ගෙන් මිදී ලබන සුවය අත්විඳද? කාමයන්ගෙන් මිදී අකුසලයන්ගෙන් මිදී ලබන සුවය අත්විඳෙ නැත්නම් ඔබතුමාට ඒ වගේ ප්‍රකාශයක් කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ පවා කාමයන්ගෙන් මිදී ලබන සුවය අත්විඳින තාක් මම කාමයන්ගෙන් මිදුන කෙනෙක් කියලා ලෝකෙට ප්‍රකාශ කළේ ධර්මයේ මනාව අධ්‍යයනය කළොත් අපි කිසිම වෙලාවක ධර්මය විකෘති කරමින් ඇතැම් විට දේශනා කෞශල්‍ය භාවිත කරමින් ඒ ධර්මය විකෘති කරලා අපිට සමීප කරන අවස්ථාවට අපි යහුවෙන්නේ නැහැ මනාව ධර්මයේ මේ විදිහට අධ්‍යයනය කළා. ඒ නිසාම මේ විදිහට ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට අවවාද අනුශාසනා කරමි. සූත්‍ර දේශනා විවරණය කරගන්න අපි හැම දිනාටම අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් නැවත නැවත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයට නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කළ යුතුය අපි. කාල වේලාවත් ඉක්ම යන නිසා සූත්‍ර දේශනාවේ අන්තර්ගතය සංක්ෂිප්තවම අපි සඳහන් කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ මහා නාම ශාක්‍යයන් අමතා මේ දේශනාව තුළ මහා නාම කාමයන්ගේ ස්වභාවය මෙන්න මේකයි. කාම ගුණයෝ පහක් තියෙනවා ඒ පහ මෙන්න මෙහෙමයි. කාමයන්ගේ තියෙන ආස්වාදය මෙන්න මේකයි. කාමයන්ගේ ආදීනව පැත්තක් තියෙනවා ඒක මෙන්න මේකයි ආදී වශයෙන් විස්තර කරලා දෙනවා. දැන් බලන්න පින්වත් මේ කාරණා පැහැදිලි කරගත්තොත් ඇත්තටම මොකද්ද කාමයන්ගේ ආස්වාදය කියන්නේ? කාමයන්ගේ ආස්වාදය කියන එක බුද්ධ වචනය අනුව පැහැදිලි කරගන්නේ කොහොමද? සඳහන් කරලා තියෙනවා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියජාතික වූ කාමෝපසංහිත වූ සිත් රඳනට නිසි වූ චක්තුර් විඤ්ඤය රූපායතන යෝධ ඔන්න කාමයන්ගේ ආස්වාදය ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. ප්‍රියමනාප බව උපදවන රූපයක් දැක්ක වෙලාවේ ලස්සන හිත ඇලෙන රූපයක් දැක්ක වෙලාවේ හිතේ සතුටක් ඇති වෙනව නේද? අන්න කාමයන්ගේ ආස්වාදය. එහෙනම් බලන්න පින්වත්නි කාමයන්ගේ ආස්වාදයක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ. කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ ආස්වාදයක් දැනෙනවා. ඒ ආස්වාදය උන්වහන්සේ මුලින්ම හඳුන්වලා දෙනවා මහා නාමක බලන්න භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරු දීමේ රටාව උන්වහන්සේ එක්වරම මේ කාමය කියන්නේ ප්‍රතික්ෂේප කළ යුත්තක් කියලා ඒත් උගන්වන්නේ නැහැ. මුලින්ම හඳුන්වා දුන්නා මෙන්න මේකයි මහානාව කාමයන්ගේ ආස්වාදය. මොකක්ද ආස්වාදය? ප්‍රියමනාප රූපයක් දකින වෙලාවේ හිතේ සතුටක් සොම්නසක් ඇති වුණාද? ඒක තමයි කාමයන්ගේ ආස්වාදය. ප්‍රියමනාප ශබ්දයක් ඇහෙන වෙලාවේ ඒ වෙලාවේ හිතේ සතුටක් සොම්නසක් ඇති වුණාද? කාමයන්ගේ ආස්වාදය. ඔය විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔන්නෝවා ඔන්න ඔය පංචකාම ගුණයන් හමු වෙච්ච වෙලාවට අරමුණු වෙච්ච වෙලාවට හිතේ යම්කිසි සතුටක් සොම්නසක් ඇති වුණාද මෙන්න මේවා තමයි කාමයන්ගේ ආස්වාදේ කියන්නේ. එහෙනම් පින්වත්නි කාමයන්ගේ ආස්වාදය හරියට අඳුන ගන්නත් චූල දුක්ඛකන්දු සූත්‍රය මඟ පෙන්වීමක් කරනවා. සාමාන්‍ය දල අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්. පංචකාම ගුණ කියලා පහක් තියෙනවා මොනාදේ පහ පංචකාම ගුණ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා පංචකාම ගුණ. කාම ගුණ පහක් තියෙනවා. මේ කාම ගුණ පහ අරමුණු වෙනකොට හිතේ යම් කිසි සතුටක් සොම්නසක් ඇති වුණා. ඒක තමයි කාමයන්ගේ ආස්වාදය. සාමාන්‍යතාව සරලව පැහැදිලි කරගත්තොත් ප්‍රියමනාප හිත ඇලෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වෙන වෙලාවට හිතේ හටගන්න සතුට සොම්නස අපිට හොඳටම තේරෙනවා කාමයන්ගේ ආස්වාදය ඒ වගේම උන්වහන්සේ ඊළඟට පැහැදිලි කරලා දීලා තියෙනවා මහානාම කාමයන්ගේ ආදීනව කියන්නේ මොනවාද කාමයන්ගේ ආස්වාද ජනක පක්ෂයකුත් තියෙනවා ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා හැබැයි මේ වගේ පැත්තකුත් තියෙනවා. මොකද්ද ඒ පැත්ත? කාමයන්ගේ ආදීනව. ඔන්න ගැටලුකාරී தත්ත්වය. ආස්වාදයේ විතරක් තිබුණා නම් කාමයන් පරිභෝග කිරීම, කාමයන් එක්ක අතරමං වීම ප්‍රශ්නයක් නැහැ. ආස්වාද පක්ෂයේ විතරක් තියෙනවා. හැබැයි ඊට එහා ගිය ආදීනව පක්ෂයක් තියෙන බව ඔන්න භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය අනුව සඳහන් වෙන හැටි. මහා නාම මෙන්න මේ ආකාරයට මහා නාම අමතමින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන කාරණා කාලානුරූපව සංක්ෂිප්තව දක්වමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා නාම මේ ලෝකේ මිනිස්සු රැකියා ආදී ජීවනෝපාය මාර්ගයක යෙදෙමින් තාම විශාල දුකක් විඳිනවා. ඔන්න බලන්න. මේ ලෝකෙ මිනිස්සු මුදල් උපයා ගන්න, භෝග වස්තුව පරිහම්බ කරගන්න විශාල වශයෙන් දුක් විඳිනවා. වෙළඳාම් කරනවා, විකර්මාන්තයේ යෙදෙනවා, මහා දුක් විඳිනවා. අවුවේ තෙමි තෙමි වැස්සට තෙමි තෙමි අවුවට පිච්චි පිච්චි කොච්චර මේ ලෝක මිනිස්සු දුක් විඳිනවද හරි හම්බ කරගන්න. ඒක කාමයන්ගේ ආදීනවයක්. කාම්සප්ප විඳීම උදෙසා කාමයන් සමගින්ම ජීවිතය ගත කිරීම උදෙසා මේ ලෝක මිනිස්සුන්ට රස්සාවල් කරන්න ඒක කාමයන්ගේ ආදීනවයක්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා ඒ විදිහට රස්සාවල් කරත් හරියට මුදලක් හරි හම්බ කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. සමහරලාට ගොවිතැන් කරන කෙනෙක් නම් අස්වැන්න විනාශ වෙන්න පුළුවන්. ඇතැම් විට රැකියා කරන තාම දුක් මහන්සියෙන් රැකියාව සිද්ධ කළත් හිතා ගන්න බැරි විදිහට වැටුප අඩු වෙන්න පුළුවන්. සමහර විට අනවශ්‍ය විදිහට වැටුප කප්පාදු වෙලා සුළු වැටුපක් අතර ලැබෙන්න පුළුවන්. ওই විදිහේ ප්‍රශ්නින්ද මිනිස්සු අඬනවා. හිතාගන්න තමන් හිතුව විදිහට වැටුප නොලැබීම නිසා තමන් හිතුව විදිහට භෝග වස්තුව හරි හම්බ කරගන්න බැරි වීම නිසා මේ ලෝකෙ මිනිස්සු අඬනවා වැළපෙනවා. ඒකත් කාමයන්ගේ ආදීනවය. ඒ වගේම දේශනා කරනවා රස්සාව කරලා හරියට හරි හම්බ කරගත්තත් ඒවා පරිස්සම් කරගන්න. හරි හම්බ කරගත්ත වස්තුව ගින්නට අහු වෙන්න පුළුවන්. ගම් වතුර ඇවිල්ලා ගහගෙන යන්න පුළුවන්. ඒ වගේම පොර හතුර ගන්න පුළුවන්. ඇතැම් විට රටේ පාලකයා පවර ගන්නත් පුළුවන්. එහෙම තත්ත්ව තියෙනවා. හරි හම්බ කරගත්ත වස්තුව කොහොම හරි අමාරුවෙන් හරි හම්බ කරගත්තත් ඒව ආරක්ෂා කරන්න වෙනවා. දැන් පින්වතුන් ගලපල බලන ජීවිතේ බුද්ධ භාෂිතය අනුව හම්බ කරගත්ත වස්තුව ආරක්ෂා කරන්න යම්කිසි වෙහෙසක් ඇද්ද? ඒ කාමයන්ගේ ආදීනව. ඔන්න ප්‍රශ්නේ. ආස්වාදයක් තියෙනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එක්ක අපිට ආස්වාදයක් දැනෙනවා. ඒකනේ අපි අහුවෙන්නේ. හැබැයි ආස්වාදයේද වැඩි මෙන්න මේ කියලා දෙන ආදීනවේද වැඩි කියලා ඔන්න විමසා බලන්න කාලය. හොඳට නුවණින් විමසා බලන්න. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඇතැම් විට කොච්චර ආරක්ෂා කළත් ඒ වස්තුව හොරු වරන් යනවා. ගම් අතුරට අහු වෙනවා. ගින්නට අහු වෙලා පිච්චිලා යනවා. සමහර විට රාජ්‍ය පාලකයා පවර ගන්න අවස්ථා තියෙනවා. ඒ නිසාම මිනිස් වඳනවා. වැළපෙනවා. කාමයන්ගේ ආදීනව. ඒ වගේම ওই දුර ওই වගේම තව දුරටත් කෙටියෙන් විස්තර කරලා දීලා තියෙනවා කාලානුරූපව තාම කෙටි කාලයක් තියෙන්නේ මේ පින්වතුන්ට නැවත නැවතත් ආරාධනා කරනවා. අපි අධ්‍යයනය කරමු. අපි ගොඩක් දේවල් අධ්‍යයනය කළා. පාසල් කාලය තුල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී පවා ගොඩක් දේවල් අධ්‍යයනය කළා. හැබැයි මේ ජීවිතයට සීමා වෙන දේවල් අපි වැඩිපුර අධ්‍යයනය කළා. සංසාර ගමන සුවපත් කරගන්නත් සියලු සංසාර දුකෙන් අත මිදෙන්නත් උදව් වෙන දේවල් අපි වැඩිපුර අධ්‍යයනය කළා. මගේ තැන අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ධර්ම දේශනා මාලාවත් එක්ක අපි අධ්‍යයනය කරමු. සියලු දුක් නිවාලන මේ තථාගත බුද්ධ භාෂිතය අපි අත්දෙමු. නිසා නැවත නැවතත් ආරාධනා කරනවා අන්තර්ජාල පහසුකම් තියෙනවා අපිට. සූත්‍ර දේශනා අපිට පොත්පත් නැතුව වුණත් ඕනෑම වෙලාවක සමීප කරගන්න අවස්ථාව තියෙනවා. අපි චූල දුක්ඛ කන්ද සූත්‍රය අධ්‍යයනය කරනවා. මජ්ක්‍ධිම නිකායේ මේ පින්වුතුන්ට හොයලා බලන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ 14 වෙනි සූත්‍රය. අන්තර්ජාලයෙන් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ මූලපණ්ණාසකය තුල ඇතුළත් වන දෙවෙනි වග්ගය වන සීහනාද වග්ගයේ හතරවෙනි සූත්‍රය. පිළිවෙලින් ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ 14 වෙනි සූත්‍රය. නිසා හොයාගන්න පහසුයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මහානාම ශාක්‍ර රජතුමාට පිළිතුරු ලබා දෙමින් අවසාන වතාවට එක ප්‍රශ්නයකට පිළිතුරක් ලබා මොකද්ද ලබා දෙන්නේ? සූත්‍ර දේශනාවේ අවසාන කොටසේදී දැන් අපි මතක් කරගත්ත ආරම්භක කොටසේ මහානාම ශාක්‍ර රජතුමාට භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරලා පෙන්වා දුන්නා හිතේ කෙලෙස් හිතේ හටගන්න කෙලෙස් හොඳ නැති බව දැනගත්තත් ඒව හටගන්න. ඒව හටගන්න ස්වභාවය නැති වෙන්නේ කවද්ද? කෙලෙස් හොඳ නැහැ කියලා දැනගත්ත පමණින් කෙලෙස් ඇතිවීම නැති වෙන්නේ නැහැ. ලෝභය හොඳ නැහැ කියලා දැනගත්තත් කෙලෙස් ඇති වෙනවා. ලෝභය ඇති වෙනවා. හැබැයි ලෝභය ඇති නොවන දවසක් තියෙනවා. කවද්ද? අකුසලයන්ගෙන් මිදී ලබන සුවය අත්විඳද දවස. කාමයන් නැතුව රූප බලලා සතුටු වෙච්ච දවස නිමා කරලා රූප නොබලා මෙතන කියන්නේ දෙක වහගෙන ඉඳීමක් ගැන නෙමෙයි රූප හමුවේ ලබන ආස්වාදයට එහා ගිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා ආස්වාද ජනක ස්වභාවයකටපත් නොවි ඊට යහා ගිය කාමයන්ගෙන් නිදී ලබන සුවය දවසක අත්වෙන්නද එදා තමයි අර ලෝභ දේශ මොහ නූපදින මත්තමක් ඇති ඔය විදියට විස්තර කරලා දීලා කාමයෝ කියන්නේ මොනවාද? කාමයන්ගේ ආස්වාදය මොකද්ද? කාමයන්ගේ ආදීනවය කියන්නේ මොකද්ද? ඔය විදියට විස්තර කරලා දුන්නා. මේ ජීවිතේ කොච්චර කාමයන්ගේ ආදීන වලට මුහුණ දෙන්න වෙනවද? ඒ වගේම අවසාන කොටසේ සඳහන් වෙලා තියෙනවා කාමයන් එක්ක අතරමං වෙලා මැරුණට පස්සේ අපාය ආදී දුක්ඛයන්ටපත් වෙන්න සිද්ධ වෙන හැටි. කාමයන්ගේ ආදීන. අවසාන වතාවේදී මහා නාම ශාක්‍ය රජතුමාට භාගතුන් වහන්සේ කියලා දුන්නා මහා නාම මම හිතන්නේ සූත්‍ර දේශනාව තුළ හොඳට අවසාන කොටසත් අධ්‍යයනය කළ බලන්න අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සුවය කොයි වගේ තත්වයක්ද කියන කාරණාව අවසාන කොටස සඳහන් වෙනවා. අද දවසේ නියමිත කාලය අවසන් නිසා ඒ කොටස අද විස්තර කරගන්න අවස්ථාවක් නැහැ. නමුත් මේ සූත්‍ර දේශනා මාලාව තුළ තුල දුක්ඛ කන්ද සූත්‍රය විස්තර කරන දේශනාව අදින් අවසන් වෙනවා. එනිසා මේ පින්වතුන්ට ගැටලු තියෙනවා නම් ජයමගු රූපවාහිනී නාලිකාවට අන්තර්ජාලය ඔස්සේ එකතු කරන්න පුළුවන්. මේ සාකච්ඡාවට මේ පින්වතුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ විදිහට. ඒ නිසා හැම දිනාටම ආරාධනා කරනවා අපිට වටින අවස්ථාවක් ලැබිලා තියෙනවා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් එක්ක බුදු ධර්මය බුද්ධ භාෂිතය මනාව වැහෙන තත්වයක් උදා වෙනවා. ඕනෑම වෙලාවක බුදුබණ පදයක් කියවන්න තරම් අන්තර්ජාල පහසුකම් ලැබිච්ච මේ කාලය මනාව ප්‍රයෝජනයට අරගෙන අපි මේ ධර්ම දේශනා මනාව ශ්‍රවණය කරමු අධ්‍යයනය කරමු ප්‍රායෝගික ජීවිතයට ගලපගමු ඒ තුලින් මේ ජීවිතයත් සාර්ථක කරගෙන සංසාර ගමනක් සුවපත් කරගෙන අපි හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගමු. තාම ඉක්මනින් සියලු සංසාර දුකෙන් අත මිදී නිර්වාණ අවබෝධයට අවශ්‍ය ඒ ශක්තිය වර්ධනය කරගන්න අපි කටයුතු කරනවා කියලා අදිස්ථානයක් ඇති කරගමු. මේ විලාවේ අවසාන වශයෙන්ුත් ජයමගු රූපවාහිනී නාලිකාවට ගෞරවනීය දුතු ස්වාමින් වහන්සේටත් නැවත නැවතත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම රට තුල පවතින ලෝකයේ තුල පවතින මේ පීඩාකාරී తත්ත්වය වහවහා දුරු වීම පිණිස ධර්ම දේශනාමය කුසලය ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු ගාථා කියමින් ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති මේ පින්තුන් හැමදෙනාටමත් ආශිර්වාද කරනවා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර පැවැත්වීමෙන් වර්ධනය කරගත්තා වූ කුසලය පුණ්‍ය ශක්තිය මේ පින්වුතුන් හැම දිනාටම මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන හැකිතාක් ඉක්මනින් ධර්මාවබෝධය තුලින් ලබන උතුම් සැනසීම ජීවිතයට උදා කරගෙන නිර්වාණ අවබෝධයෙන් නිවී සැනසීමට මේ ධර්ම දේශනාමය කුසලයත් ධර්ම ශ්‍රවණමය කුසලයත් හේතු උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා. අන්න දෙනාටම පෙරුවන් සරණයි. Thank you.